අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ වැඩමුළු දෙවෙනි දවසට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ පටන් ගත්ත විදියට පුරුදු කරගත්ත විදියට හේමන්ත මහත්තයට ආර්දනා කරමු. ශෂිවාරය ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. දේරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා සක්මන් භාවනාව කරන විට වම දකුණ යනුවෙන් මෙනෙහි කෙලිමි. එවිට මට දැනුනේ දකුණු පාදයේ තබන විට පළමුව විලුඹ වැදෙන බව හා වම් පාදයේ තබන විට එකවරම මුළු පාදයේම වැදෙන බවය. එක්වරම මට දැනුනේ මගේ සිත භාවනාවේ නැති බවය. එසේ මට දැනුනේ මම වම දකුණ කියා මෙනෙහි නොකළ නිසාය. මගේ සිත අවට ඇති ගස් සෙලවෙන ශබ්දයකට ඇහුම්කන් දුන්නේය. මම නැවත භාවනාවට හිත ගත්ෙමි. එසේ මා නැවත සිත භාවනාවට ගත්තා කියා දැනගත්තේ වම දකුණ කියා මෙනෙහි කිරීමෙනි. වර්ෂාව නිසා තෙත් වූ පොළවේ සීතල මට හොඳින් වැටහුණි. මෙසේ මම සිහියෙන් ටික වේලාවක් සක්මන් භාවනා කළෙමි. ඔය වගේ අර පිට ගියේ හිත නැත්තම් ගස්වල ශබ්දයකට ගියේ හිත නැවත පයට ගත්ත සතිය පිහිටියා වැඩේ හරි ගියයි කියලා දන්න එකක් මෙනේ කරනවා අනිත් එක එදට වැටහෙන දේ පොළවේ තියෙන තෙත ගතිය ඒ වගේ පයට දැනෙන හැටි අන්න ඔය කාරණා ටික කියන්න දන්නවනම් බහන හරියම ලේසි තේරුම් කරගන්න ඒක නිසා කොයි වෙලාවක හරි මම සක්මන් භාවනා කරා කියලා පටන් ගන්න තැනදී ඒ වගේ තොරතුරු ලියවිලා නැහැ. පිට ගිහිල්ලා ආපහු ආපු තැන ලියවිලා තියෙනවා. අනිත් දවසේ ලියනකොට ඉස්සල්ලාම විලුඹ මට තේරුණා කියලා ලියලා තියෙනවා තේරුන්නේ විලුඹ තියෙන බව තේරෙනවා. වම් පාය සම්පූර්ණයෙන් තියෙන බව තේරෙනවායි කියලා. ඒත් වැඩි පුළුවන් නම් විලුඹට තියෙන තද ගතියද වතුර තෙමිච්ච නිසා ඇතිවෙච්ච සීතල ගතියද එහෙම නැත්නම් නිශ්චල පොළවේ පය චංචල වෙනවා දකින්නවාද කියලා ඒ දකින්න දේවල් හරියට අර පිට ගියේ හිත නැවත ආවට පස්සේ තෙත්තිච්චි පස්සේ තියෙන තෙතමනේ වැටුණා වගේ ස්පර්ශය කියලා කිව්වට මොන වගේ ස්පර්ශයක්ද හැපිමත්ද කියන එක තව පොඩ්ඩක් ලැබෙන ලැබෙන වෙලාවට තොරතුරු එකතු කරන්න එකතු කරලා මේ දෙවෙනි සිද්ධියේදී වාර්තා කරලා තියෙන විදිහ වගේ තොරතුරු වාර්තාවට ඇතුළු කරන්න. එතකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සතිය ප්‍රමාණයත් වැඩි ගුණාත්වත් වැඩි. අවසරයි ස්වාමින් වහන්ස මා සක්මන් කරන විට වම දකුණ යනුවෙන් මෙනෙහි කළෙමි. පාදය ලනුපැදුරේ ගොරෝසු බව පාදයේ විලුඹට වැටහුණි. උස්තැන් පහත්තැන් පාදයට වැදෙනවා දැනුනි. උස්තැන් වල පාදයේ ඉස්සෙන බවත් පහත්තැන් වල පාදයේ පහත්වන බවත් දැනුනි. සක්මන් මළුවේ සක්මන් කරන විට පාදයට වැලිවල සීතල දැනුනි. ඇඟටද සීතලක් දැනුනි. මා ආනාපාන සති භාවනාව කරන විට පාදය හිරිවැටුනි. එය ඉදිකටු අනින්නාක් මෙනි. මා එම වේදනාව මගහැර භාවනාවට සිත යොමු කරගත්තා කියා මා දැනගත්තේ හුස්ම ගන්නා විට ශරීරය ඉහළ යාමක්ද පහළ හෙළන විට ශරීරය පහළ යාමක්ද දැනීමෙනි. වම් අත මත දකුණු අත තබාගෙන සිටන විට උණුසුමක් දැනේ. පාදය නමා සිටන විටද උණුසුමක් දැනේ. ඔය ඒකේ අර ඉස්සලකට වැඩිය විස්තර සහිතයි. මම මේ අඩුපාඩු හොයන කතාවෙන් අඩුපාඩු හොයන මොවාවෙන් ලියන එක නෙමෙයි තියෙන්නේ. නමුත් මේ වගේ කෙනෙකුට මේක දිනු කිරීම සඳහා අර විදියට පොළවේ තෙත ගතිය වැටීමෙන් එහෙම නැත්නම් විලුඹේ බරතද ගතිය වැටීමෙන් පියවර කීයක් තියන්න පුළුවන්ද කියන වැදගත්තරතර හරිය වැදගත් වෙනවා. මේ හුස්ම මෙන්න මෙහෙමයි මෙහෙමයි සිද්ධ වෙන්නේ කය ඉස්සෙනවා පාත් වෙනවා බලමින් හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද නැත්නම් තප්පර කීයක් මේ ගත්ත ගැම්ම පවත්වන්න පුළුවන්ද කියන එක මේ ලියුම ලියපෙන්නට පුළුවන්ද කෙටියෙන් තභාවට තොරතුරක් දෙන්න. සක්මනේ යනකොට පියවර 10ක් විතර යන්න පුළුවන් එහෙම. හුස්ම ගන්නකොට තප්පර 4ක් 5ක් ඒ විදිහට තියාගෙන ඉන්න පුළුවන්. ඒකකොට මම කියන්නේ පියවර 10 පුළුවන් කරන 11ට 12ට දිනු කරන්න කියලා මට හරි ලේසි උපදේශයක් දෙන්න තියෙනවා. ඒ වගේම තප්පර 4ක් යනකොට බලාගෙන ගියොත් දැන් මගේ හිත පිටියයි කියලා තව පොඩ්ඩක් යහට ගෙනියන්න පුළුවන්. ඒ වගේ පොඩ පොඩ පොඩ පොඩ ඉස්සරහට ගෙනියන එක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. මයික් එක ගත්තට පස්සේ ආවාසාරයිතු ආමීන් වහන්ස කියලා කියන්න ඕනේ. කිව්වේ නෑනේ. ඒ මොකද කලබල වුණා. කිව්වේ නෑනේ දවසට ඇසවන්ත කියලා. වෙනද ජෝක් එකකට කියන. ඒ නිසා මයික් එක ගත්තාම කලබල වෙන්නේ නැතුව ගරු සභාවෙන් අවතරයි කතානායකතුමනි සභාපතිතුමනි එවනේ කතා කරන්නේ. එවනදෝ තේත් ලකුණු කැපෙනවා ටිකක්. මම හිතා අද ලකුණු කපන්නේ නැහැ හොඳ නැහැනේ. හරි. ගෞරවනීය ස්වාමීන් වහන්ස පර්යංක භාවනාව වඩන විටදී සිතුවිලි જાති දෙකක් මම දුටු වෙමි. එකක් අරමුණ කෙරෙහි බලාගෙන සිටන සිත හා අනෙක් සියලු බාධා සිතුවිලිය. මෙම බාධා සිතුවිලි පැමිණෙන විට අරමුණ කෙරෙහි ඇති සිත මැස්සෝ කෑමට ඒමෙන් වළක්වන වාසේ එම සිතුවිලි අයින් කර දමයි. භාවනාව වඩන විට නාසය අග දැවටෙන හුස්ම ආශ්වාසයත් කටෙන් පිටවන හුස්ම ප්‍රාශ්වාසයත් ලෙස දැකීමෙන් සතිය පවත්වාගෙන යාමට පුළුවන්. බාධා සිතුවිලි පැමිණෙන විට සතිය සෙලවි නැවත නාස්‍ය දෙසට යොමු වේ. භාවනාව වැඩිදුරට කරගෙන යාමට උපදෙස් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව කරන විට පාද දෙකෙහිම වැලි කැට ගැටෙන අයුරුත් ඇඟේ බර ක්‍රමයෙන් පාදයෙන් පාදයට මාරු වෙන අයුරුත් හොඳින් වැටහේ. මෙලෙස පියවර 10ක් 12ක් විතර සක්මර කරගෙන යාමට හැකිය. භාවනාව කරන අතරතුර කුඩා කෘමීන් පෑගීමෙන් වැළකීම සඳහා භාවනාවෙන් මදක් නැවැත් වී ආයෙත් පටන් ගැනීමට සිදුවිය. භාවනාවේ සතියට මේ බාධාවක් වන්නේ නැති උවද සක්මන් භාවනාවේදී කෘමීන් පෑගීම ගැන මට වටහා දෙන ලෙස ඉල්ලා සිටිමි. අර මුලින් කියන විදිහට මානසිකාරයේ භාවනා අරමුණට යන මානසිකාරයේ සහ භාවනා අරමුණෙන් හිත පිටතට ගෙන යන හිතවිලි කියලා දෙකක් තියෙනවා කියලා අඳුර ගැනීම බොහොම හොඳ සූක්ෂම දැකීමක්. ඒකෙදී කද්දර අර පොඩි හාමුදුරන් කවියක් තිබුණා මට මතක් වෙන්නේ බෝලෙට ගැසීමට සැරසෙන පිටිකරුවා අවදානයෙන් එය එන පෙර මග සිටියා අවදානයෙන් අරමුණ බලමින් සිටියා ඒ අරමුණේ මුලැමැදාග මම දුටුවා කියලා දැන් අර මෙහි ලංකාවේ ඉස්ලාම් වතාවට එංගලන්ත ගිහලා ක්‍රිකට් ලකුණු 100ක් ලබාගත් ක්‍රීඩකෙක් යාලි කියනවා ඉස්ලාම ලෝඩ් පිටියට ගියාට පස්සේ ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර. ගියාට පස්සේ 15000ක් Taman දිහා බලන්න බව තේරුණා. ඉතින් ඒක ගිහිල්ලා ක්‍රීස් එක කරන බැට් එක තියලා බලනකොට මුළු ඇඟම මේ සබකෝලේ මම ඉස්ලාම වතාවට ගලඳ ගිහිල්ලා මුළු පිටියම පිරලා ලංකාවේ කණ්ඩායම ඇතර යති එදත් දක්ෂයි. එන් ගිහිල්ලා ක්‍රීස් එක අරගෙන තියාිනකොට පුදුම විදිහට අවධානයේ සබකොලේ. ඒකට බෝලේ බෝලරදී නිකුත් වෙනකොටම ඒකට ටක් ගලව දාන ගියාම මම කොහෙද ඉන්නේ කියලා මතක නැත. මම ඉන්නේ ලෝඩ් පිටියේ 10 15000 බලන මොකක්වත් මතක නැහැ. බෝලේ නිකුත් වෙනවා දකින්නකොටම සම්පූර්ණ අවධානය ඒ එන බෝලෙට ගියාම අර සබකොල නැති වෙලා එයා කියනවා ඒ මම සතිය වඩලා තියෙන එකේ වටිනාකම තේරුණා. අතින් බෝලේ නිකුත් වෙච්ච තැන ඉඳලා මම කොහොමද කරන්න කියලා බලනවා මිසක් ලෝඩ් පිටියේ දෙන්නේ 15000 බලනවාද කියන වගේ මේකේ කියන විදිහට අරමුණට හිත තාන්න ගිගම මැස්සෝ ටිකක් කෙලවලා යනවා වගේ අනවශ්‍ය තියල ඔක්කොම අයින් වෙනවා. ඒක කල් ගියාට පස්සේ තේරෙනවා මෙන්න මේ ගුණය පුහුණු කළොත් මැස්සෝ අහන්නේ දුර්වල හිතේ. මැස්සෝ අහන්නේ හරියට අරමුණු කළ යුතු හිත දන්නවනම් මේකටයි මානසිකාර යොදන්න ඕන කියන එක දන්නවනම් බුදුරජාන් වහන්සේ කියන්නේ අත්තිකේයි උපඤ්ඤාතෝ මග්ගෝ. ඔබට කරන්න ඕන දේ මේකයි කියලා දන්නවනේ ඒකට උපක්‍රම ලක්ෂයක් තියෙනවා. කරන්න ඕන දේ මොකද්ද කියලා දැනතු උපක්‍රම කොච්චර දැනගත්තත් වැඩක් නැහැ. මම කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් අපි හැම කෙනාටම ක්‍රමසාවිදි ලක්ෂයක් තියෙනවා. පාර තියෙනවා. හැබැයි කළ යුත්තේ මොකද්ද කියලා දන්නේ නැතුව අපි පාර සුද්ධ කරාට තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙයා කියන විදිහට මයි ළඟ එක හිතවිල්ලක් තියෙනවා අරමුණට යන්න. අපි කියනක මානසිකාත් නැත්තම් සම්මාවිතක්කේ. ඒ වගේම තියෙනවා වෙනත් අරමුණට දුවන හිතකුත් තියෙනවා. අපි අරමුණට තියෙන හිත යෝනිසමනසිකාරය වශයෙන් උත් අරමුණෙන් පිටතට දුවන හිත අයෝනිසමනසිකාරය වශයෙන් දැනගෙන අපි යෝනිසමනසිකාරට අනුග්‍රහ කරනවා අයෝනිසෝ මනසිකාරය මම නෙවෙයි ඒක මගේ නෙවෙයි මගේ ආත්මය කියලා පිටු දකින්නවා ඒක ටිකක වෙලාවක් ගියාට පස්සේ තේනවා අවශ්‍ය අරමුණට බෝලේ නිකුත් වෙනකොටම අවධානය ඒකට යන තැනට ගියාට පස්සේ යන් පිටින් එළියට ආවේ 100ක් ගහලා ලකුණු 100ක් ලැබුවට පස්සේ අර පළවෙනි වෙච්ච එක යා සතියෙන් විශ්සර කරලා දෙනවා බෝලර්ගේ අතින් බෝලේ නිකුත් වෙච්චලා ඉඳලා මම හිටියේ බෝලෙත් එක්ක එතකොට මම කොහෙද ඉන්නේ මොනවත් මතක නැහැ. ඒ වගේ සතියට එල්ල වුණාට පස්සේ අපි ඊයේ කියපු විදිහට විෂයාභිමුඛ භාව පච්චපට්ඨහන තමන්ට අදාළ විෂයට හිත ගියාට පස්සේ වටපිට තියෙන දේවල් කොච්චර කලමුණත් හරියට දඩයක්කාරයා විදිචයන්ට ඕනේ සතා දැක්කට පස්සේ ඒකට කියන ගිනි කන වට්ට ගත්තා වගේ කියලා රැයට ගිහිල්ලා ටෝච් එක මෙහෙම ගැහුවාම සතා ඇත් දෙක ගිනි කන වැටෙනවා කියලා කියන්නේ ඒකට. අපේ වාහනයක් ඉස්සරහට ආවිල්ලා වැදුනොත් එහෙම අපේ ඇහැට අපිට මොකුත් කරගන්න බැරුව යන වගේ සතාගේ ඉනිකන වැටෙනවා. ඊට පස්සේ දඩයක් කාර්යයා මේ කටු පෑගෙනවද මොකක්වත් බලන්නේ නැතුව හිමීට ලං වෙනවා ගොදුරට අරමුණට දැන් සතාට ඒ වෙලාවේදී මම හතරන කුරෙන් දයන්නේ හිටගෙන දයන්නේ මොකක්වත් බලන්නේ ඔළුව හොල්ලන්නේ හරියටම ඇහැදීගෙන සතාට ලං කරනවා වගේ දන්නවනම් මට කරන්න තියෙන්නේ මේ දහසකුත් හිතවිලි තියෙනවා ඒව ගැන සමාදම් වෙන්න එපා අරමුණට හිත දාන්න ඕනේ කියලා අපි ළඟ හරි ලස්සන ක්‍රමසහවිදි තියෙනවා. අපි ළඟ හරි ලස්සන නිර්මාණශීලීත්වයක් තියෙන එකට යන්න. ඒ යනකොට තේරෙනවා මුළු මොලේම වැඩ කරනවා කියලා. ඒ වැඩි ඒ අවශ්‍ය අරමුණ දහසක් මගාරවගෙන අවශ්‍ය අරමුණට යන්න ගියාම මුළු මොලේම වැඩ කරනවා. එහෙම නැතුව මේ එනේන දේවල් වලට පාවෙන්න පටන් ගත්තාම මොලේ ආංශිකව වැඩ කරන නිසා හරි ලස්සනයි ඒ හිතවිලි જાතියක් අඳුර ගැනීම වචනය සමාට සුද්ධ කරන්න වෙයි. මට නමුත් මේ කියන්නේ කියන සමාට සක්මන පිළිබඳ කතාව මතක නැතුණා මට නැවතත් හේමන්ත මහත්තයට කියන්න වෙයි. ඒ ලිපියේ සක්මන පිළිබඳ කතාව. සක්මන පිළිබඳ කිව්වේ ස්වාමීන් වහන්සේ සක්මන් කරන විට අනාගෙන එයාට කොලේ නැති වෙලා දැන් සක්මන් කරන විට සක්මනේ සත්තු පෑගෙන එක ඒක සත්තු දැකලා නැවතිලා හිටියා නැවතිලා ඉඳලා නැවත සක්මනට ගියා සත්තු පෑගෙන එක ගැන තමයි අහලා තිබ්බේ ස්වාමීන් වහන්සේ සක්මනේ. උනා කියලා තියෙන සත්‍ය පෑගුණාට සත්‍ය කැඩෙන්නේ නැහැ කියලා. ඉතින් මේකට කියන්නේ පටන් ගන්න ඉස්සලා සක්මන අතු ගන්නයි කියලා. සක්මනේ තියෙනවා නම් තනකොලේ කස් කර ගන්න, කටුකොල් තියෙනවා අස් කර ගන්න, සක්මන පිළිමැදලා පටන් අර ගන්න. මොකද ඒත් ටිකක් වෙලා යනකොට සත්තු ඉන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම පටන් ගන්න වෙලාවේදී ආරම්භයේදී මේ කියන්නේ එහෙම ගියත් අතු ගෑව සත්තු නම් එන්න ඉඩ තියෙනවා. නමුත් ගොඩක් ඉන්න තැනක් තියෙනවා නම් එක්කෝ වෙන වෙන සක්මන්ට යන්න අපිට අවස්ථාවක් ලැබෙනවා නැත්නම් ඒ අතු ගෑම නිසා පිරිසුදු මේකක් ලැබෙනවා. නමුත් අර මේ මේ වෙච්ච එකනට වගේ එකක් තියෙනවා චක්කපාල කියන ආමඳුරෝ මේ අදිෂ්ඨානයක් ගන්නවා නිදා ගන්න නැති වෙන්නේ. බුද්ධජනනාසී ඉන්න කාලේ පැවිදිච්ච වයසක ආමඳුර කෙනෙක්. නිදා ගන්න නැති වෙන්න ගිහිල්ලා අන්තිමට ඉඳලා ඉඳලා ඉඳලා ඇසමාරුවක් හැදෙනවා. පස්සේ වෙදාවිලා කියනවා මේ බෙහෙත් කඳුළු තුනක් ඇහැට දාලා හරහා වැටලා ඉන්නේ කියලා. අර ආමඳුරෝ බෙහෙත් දාලා හරහා වැටෙන්නේ නැහැ. මෙමු කෙලින් ඉන්නේ. ඉතින් බෙහෙත් බහින්නේ නැහනේ. ඒ වේද අන්තිම දක්ෂයි. ඉතින් ඇවිල්ලා කියනවා මොකද්ද සාංශ ප්‍රතිකර්ම කරලා නැහැ. නෑ නෑ නෑ බෙහෙත් දැම්ම බෙහෙත් දැම්ම කියලා කියනවා. බෙහෙත් දැම්මට හරා වැටලා නැහැ. පස්සේ හුදුවට බලනකොට පේනවා මේ සාංශේ නිදා ගන්න දෙන්න අදිෂ්ඨානයක් කරන් තියෙනවා. කෙලින් ඊට පස්සේ වේදා කියන දැන් සාංශ මගෙත් නම නරක වෙනවා. මෙච්චර ලක්ෂණ වෙදෙක්. මේක බෙහෙත් හරියටම හරි පැත්ත වැටෙන කියලා. මේ ආම්දෝ කරන්නේ නැහැ. පස්සේ අත් දෙක අඳ වෙනවා. ඒ වෙදාවිල කියනවා මම වෙදකම් කරුවා කියලා කියන්න එපා ස්වාමීන් වහන්සේ. දැන් මං කියපු දේ කරා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඇස්සන්දු වුණාට පස්සේ ਸਰවචන් ඡාම්බෙන්ට යනවා. යන්නේ පොඩි ළමයිගේ කන වැල අල්ලගෙන අත අල්ලගෙන. ඊට පස්සේ ਸਰවචන්සේ ඒ වෙලාවේ නෑ. පස්සේ ආට කුටියක් දෙනවා. ඒ කුටිය සක්මන් කරනවා. සක්මන් කරව ඒකේ කූඹි පිටිච්ච සක්මනක් මේ ආමතෝ දන්නේ. ඇස්සන්දක්. අන්තිමට බannකොට චක්කුණ පුරාවට කූඹි බැලලා. ඉතින් අනික් හාමුදුරුව දැනගන්න මේ චක්කු බල කියන හාමුදුරුව ඇවිල්ලා ඉන්න වයසයි ඇස් පේන්නෙත් නැහැ. රහතන් වහන්සේ. ගිහිලා බුදුරජාණන්සේට චෝදනා කරනවා. කියන බලන මේ ස්වාමීන් වහන්සේ කරපු වැඩේ නිසා මේ මේ මෛත්‍රිය අධ්‍ය මොකක්වත් නැහැ මේ සත්තු මෙච්චර ප්‍රමාණයක් මේ පාගලා මැරලා තිනවා. ඉතින් බුදුරජාණන්සේ අහනවා චක්කපාලගෙන් එහෙම සතුන් මැරීමේ චේතනාවක් තිබුණාද කියලා. ඇස් පේන්නේ නැහනේ. ඒ හැමෝටම චේතනාවක් නැහැ. ඒ හැමෝටම ලැජ්ජාවකුත් සැකේකුත් නැහැ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ මෙයාට චේතනාවක් තිබුණ නැත්නම් චේතනාවනේ කර්මය කියන්නේ. කර්ම රසීමක් වෙන්නේ ඒක නිසා ඒ තතු මෙරි මෑ දාසෙන් කරපකන් නෙවෙයි. ඒ නිසා අපි ඇවිදිනකොට කොහොමද සතුටු වෙන්නේ? එහෙම වුණොත් අපිට මොනවක්වත් කරගන්න බැරි. අපි ඉස්කෝලේ යන කාලේ පුංචි මේ පොතක තිබුණා අබරං උපාසකේ රාජගේ සදහැගුණේ කියලා කවි පන්තියක්. ඉතින් සබ්‍රංග පාසකුන්නේ යනවා මේ අනුරාධපුරේ. ගිහිල්ලා විශ්‍රාම ශාලාවක් නතරලි වෙලා ඉතින් හැන්දෑවේ මහන්සිලා බුදිය ගන්න. බුදිය ගන්නට ආටම ස්ථානේ සීපත් කළ බලනකොට කකුල් දෙක දාලා තියෙන මිරිස වැටි පැත්තට. ඉතින් හරියට කන ගැට වෙලෙවලා අනිත් පැත්තට දාන. එතකොට ජේතවනාරාම. මේ පැත්තට දාන්න හදනවා. එතකොට ජයතිරි මවෝදින්නාංශේ. ඉතින් අන්තිමට බැලිලා මනුස්සයලා පේනවා හතර පැත්තෙම දාන්න බෑ කකුල් දෙක දාන්න තැනක් නැහැ. ඊට පස්සේ උඩ පැත්තට හැල්ලුවා කකුල් දෙක උඩට තියාගෙන. ඒකට සිළුමිණි සෑය මතක් වෙනවා බුදුරජාණන්තුගේ කෙස්සල්ල උඩ තිස්ස දිවි ලෝකෙනේ තැම්පත් කරලා තියෙන්නේ. ආ ඊට පස්සේ කරන්න දෙන බිම ඉඳගෙන ඉන්නවා. ඒකට මතක් වෙනවා මේ සුවර්ණලි සෑය හදනකොට හත් පාරක් පාදම් බිමට බහලා තියෙනවා. නාග ලෝකේ ඒක වන්දනා කරනවා. ඉතින් දැන් කකුල් දෙක දාපම දැන් ඒකට නිග්‍රහ වෙන්න නිසා කකුල් දෙක බිම අත් දෙක බිම තියලා අත් දෙක උද පාටි වෙලා හිටියලු උදේ වෙනවා. මේ කොයි පැත්තටවත් කකුල් දෙක දාන්න තැනක් නැහැ. මොකද දාන දාන පැත්තේ ස්ථානයක්. ඉතින් ඒ නිසා ඇවිදිනකොට යම් ප්‍රමාණයකට සත්තු මැරෙන්නේ නැහැ කියන්න බෑ. නමුත් අපලගේ චේතනාවක් නැති නිසා විශේෂයෙන්ම සතිය කැඩෙන්නේ නැහැ කියන එක දැනගත්තට පස්සේ නෝ සත්තු කෙරෙන කෙරේ ගෞරවයක් තමයි යන්නේ ඉසලක පිය දාලා වාඩි වෙනවා. තමයි ඉඳ ගන්නකොට ආසනේ සලුවක සා දාලා වාඩි වෙනවා. ඒකෝට දන්නවා සත්තු ඉන්නවනේ ඒක පණිවිඩයක් කරන ඵලයල්ලා කියලා. ඉතින් ඒ වගේ තමයි කරන්න තියෙන්නේ. ඒක නැතුව කරන්න බෑ. ඒ නිසා මතක තියාගන්න අපිට චේතනාපූර්වක කෙරුවොත් විතරයි. මම මේ සත්‍යයක් මරන්න ඕනේ. පණ තියෙන බව දැනගන්න ඕනේ. උපක්‍රමයක් කරන්න ඕනේ. උපක්‍රමයෙන් සතා මැරෙන්න ඕනේ. මැරිච්ච බව දැනගන්න ඕනේ. කරුණු පහ සම්පූර්ණ වෙන්නේ නැත්තම් කර්මපතයක් වෙන්න සාමාන්‍ය කර්මයක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි කියන්නේ මේ සත්තුන්ට පවා පින් සිද්ධ වෙනවා. අපි මේ කරන්නේ චේතනාපූර්වක නෙවෙයි කියලා අතු ගාලා ඒ වැඩේ කරන්න ඉන්නවනම් සත්තු සක්මනේ ඒකට සක්මන් කරන්නේ නැතුව වෙන උපක්‍රමයක් කරනවා කිව්වම බයපක්ෂ ක්‍රමයක් තමයි අපිට මේ සම්බන්ධයෙන් උත්තරයක් වශයෙන් දෙන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස මම හුස්ම ඉහළ පහළ ගැනීමෙන් ආනාපාන සති භාවනාව සිදු කරමි. මම ටික වේලාවක් ආනාපාන සති භාවනාව සිදු කරමි. ඊට පසු මගේ දකුණු පාදයේ ඉදිකටු අනින්නාසයේ වේදනාවක් ඇති වුණාය. ඉන්පසු මගේ සිත වේදනාවට යොමු වෙලා ඇති බව මට තේරුණේ ඉහළට ගන්නා හුස්ම සීතල ගතියක්ද පහළට දැම්මු හුස්ම රස්න ගතියක්ද මට නොතේරුණ නිසාය. ඉන්පසු මා මෙය වේදනාවක් කියා මෙනෙහි කර නැවත භාවනාවට හිත යොමු කරා කියා දැනගත්තේ ඉහළට ගත්ත හුස්ම සීතලක්ද පහළට දැමූ හුස්ම රස්නයක්ද දැනුණ නිසාය. මම තව ටික වේලාවක් භාවනා කර භාවනාව අවසන් කළෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙනත් අර ඉස්සලා කිව්වා වගේ ඒ වගේ මේ වේදනාවට හිත ගිය පිට ගිය හිත නැවත ආවට පස්සේ ආස්වාසේ සීතල ප්‍රසආසේ උණුසුම වගේ තියාගෙන හුස්ම රැලි කීයක් නැත්නම් තප්පර කීයක් විනාඩි කීයක් කරන්න පුළුවන්ද කියන එකෙන් තමයි මන කිරා ගන්න පුළුවන් වෙන්නේ හිත ඉස්සරහට යනකොට පස්සට යන කියලා. ඒ නිසා මේ ලියපෙකනත් කැමැතිද පටන් ගන්න වෙලාවේදී කොච්චරක් ආස්වාද ප්‍රසවාසය බලන්න පුළුවන් උනද සද්දෙට මේ වේදනාවෙන් ඉස්සෙල්ලා වේදනාව වලින් ආවට පස්සේ හුස්ම රැලි කීයක් නැත්නම් තප්පර කීයක් විනාඩි කීයක් බලන්න පුළුවන් වුණාද කියලා කැමැතිද Tamange අත්දැකීම සභාගත කරන්න. වේදනාවෙන් අවසරයි ස්වාමීන් වහන්සේ වේදනාවෙන්න කලින් පස් වතාවක් විතර හුස්ම රැලි බලන්න පුළුවන් වුණා. ඊට පස්සේ විනාඩි 4ක් 5ක් බලන්න වේදනාවට ගිහිල්ලා ආවට පස්සේ ඊට වැඩි වෙලාවක් කරගෙන යන්න පුළුවන්. ඒ විදිහට බලන්න ඒ ඔය ඔය මට්ටමේ ඉන්නකොට ආස්වාද ප්‍රසවාසයේ මූණට මූණ දාලා ඒ කියන්නේ විෂයාභිමුඛ භාව කියනවා. විශේෂයට අරමුණට අභිමුඛ භාවයේ තියෙන තාක්කල් සතිය. ඒ නිසා අපිට හිතෙනවා නම් විනාඩි මගේ සාමාන්‍ය ක්‍රම විනාඩි 4න් 5න් පිට යනවා කියලා ඒ විනාඩි 4 ගෙවිගෙන යනකොට වැඩි අවධානයකින් හිටියොත් මගේ දැන් හිත පිට යන්න ඉඩ තියෙනවා කියලා තව එක තප්පරයක් තව එක ආස්වාස් ප්‍රසවාසය ඉස්සරහට තල්ලු කරන්න පුළුවන් අන්න ඒ විදිහට ලෑස්ති වෙලා යෑමේ මගේ හිත මෙන්න මේ මට්ටමේ තියෙන්නේ මෙතනින් මෙයා පණින්න හදනවා කියලා දැනගෙන ගියොත් යන්තම් තනවා වඩාගෙන එච්චර ගැඹුරු දක්ෂ සතියක් නැහැ යන්න පුළුවන් නමුත් ඒක හුරු වුණාට පස්සේ තවත් එකක් තියන්න පුළුවන්. එතකොට එන්නේ එන්නේ එන්නේ සතිය වෙන නිසා නැවත අරමුණට ආවට පස්සේ අරමුණේ ආස්වාසි මෙමය ප්‍රසවාසි මෙමය කියන විස්තරය හරි හොඳයි. නමුත් මේ විදියට මට මෙච්චර හුස්ම රැලි ගාණක්, මෙච්චර තප්පර ගාණක්, මෙච්චර විනාඩි ගාණක් පුළුවන් ද කියන එක ගාන මේ වார்த்தාවට හුඟක් ඇතුළත් වී යුතු එකක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩනට හුස්ම ඉහළ පහළ යන ආකාරය හොඳින් බැලුවෙමි. එවිට මට දැනුනේ මා ආශ්වාස කරන හුස්ම රැල්ල නාසයේ මුල වැදෙන බවත්ය. එය සීතල බවත්ය. මා ප්‍රාශ්වාස කරන හුස්ම රැල්ල උඩුතොලේ වැදී මාගේ දකුණු අතේ අල්ලමත් දක්වා වැදෙන බවත් එය උණුසුම් හුස්ම රැල්ලක් බවත්ය. මම ටික වේලාවක් භාවනා කරන විට මගේ දකුණු පාදයේ හිරිවැටීමක් දැනුනි. එවිට එය හිරිවැටීමක් කියා දැනගත්තේ මාගේ පාදය ඉදිකටු වලින් අනිනවාසේ දැනුන නිසාය. ටික වේලාවක් ගිය පසු මට දැනුනේ මගේ සිත සිහියෙන් පිටගොස් හිරිවැටීමට ගැන හිතනවා කියලයි. එසේ මට තේරුනේ හුස්ම ගන්නා ආකාරය හා පහළ හෙළන ආකාරය දෙස නොබැලූ නිසයි. මම හිත නැවත භාවනාවට යොදා ගත්ෙමි. නැවත සිත භාවනාවට යොදා ගත්තා කියා මා දැනගත්තේ නැවත ආශ්වාස හා ප්‍රශ්වාස කිරීම මගින්ය. මගේ අතක් උඩ අතක් තබාගෙන සිටන විට එක් අතක සිට අනික් අතට උණුසුමෙන් පිටවෙන වාසේ මට දැනුනි. මට හුස්ම රැලි 27ක් පමණ සිහියෙන් ගත්ෙමි. ඔය ඒකට මේ ඉස්සලකන් කතා කරපු එකන වගේමයි හිරිවැටෙන්නේ ඉස්සල්ලා මම මෙච්චර හුස්ම ගානක් ගත්තා. හිරුණාට පස්සේ ආපහු හිත ආවට පස්සේ මෙච්චර හුස්ම ගානක් ගත්තා. ඒක ප්‍රමාණ වෙලා තියෙන 27ක් විතර වගේ. මේක හුඟක් වෙලාවට පසුබිමත් එක්කලා මාට 26න් 25න් සමානලාට 30න් 35න් වැඩි වෙන්න පුළුවන්. ඒක වැඩි කර ගැනීම තමයි සාමාන්‍යයෙන් කමඨාන් සුද්ධ කරන දෙන පොදු උත්තරේ. ඊට අමතරව මේ රචනයේට මෙන්න මෙහෙම වචනයක් කියන්න පුළුවන්. Tamange හිත ආශ්‍රද ප්‍රසවාසයෙන් ගිලිහිලා හිරි වැටිච්චයකට දැල්ලා හිරි වැටිච්ච එකේ ස්වභාව වැටෙනවා නම් ඉදිකට තුනවා වගේ කටුවයිනවා වගේ කියලා ඒකත් සතිය කැඩීමක් නෙවෙයි. ඒකත් භාවනා කැඩීමක් නෙවෙයි. කයෙමනේ හිත තියෙන්නේ. අර ආස්වාද ප්‍රසවාසයේ අරමුණට වැඩිය මේ හිරිවැටීමේ අරමුණ ප්‍රසිද්ධයි. ප්‍රකටයි. ඒ නිසා හිත නරක කරගන්න නැතුව මේක සතිය තමයි අරමුණ වෙනස් වෙලා. නමුත් ඉන්නේ තමන්ගේ කයේ කියන අදහස තියාගන්න. ඒ නිසා අපව මේකෙන් විජහට ඇදලා අරගෙන ආය ආනපන තියන තරම් කලබල වෙන්නත් එපා. මේකත් මේ සතියට අහුවෙච්ච දෙයක් කියලා ඒ ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා අර පරණ එවරි ටෝච් වගේ එකක් අරගෙන මෙහෙම පිටියට ගහුවොත් පත්තු කරලා මැද හොඳ සුදු පාට එළියක් තියෙනවා වටේට තව ලොකු රවුමක් එළිය වෙනවා ඊට පස්සේ තියෙන අන්ධකාරය. ඉතින් අපි අරමුණු කරනකොට ටෝච් එක ගහන්නේ හරියට අර සුදු ලපේට තමයි. නමුත් සුදු ලපේ පේන වෙලාවේ වටේ ඉල්ල ප්‍රදේශයත් ආලෝක වෙලා ඉුවත් පේන්න පටන් ගන්නවා. හරියට ආනපානෙ පෙනෙද්දී හිත වැටෙනවා පේනවා. එතකොට මේ ආලෝක ලපේ පිටේ එකේ ඇතුලේ හිටියත් සතිය කැඩුමට ගණන් ගන්න නැහැ. ඒ දෙන්නේ මැද සුදු ලපේම නැහැ. පොඩ්ඩක් එහා පැත්තට ගිහිල්ලා තියෙනවා ඒත් සතියම තමයි. ඒ නිසා හිත නරක කරගන්න තු ආපහු පුළුවන් විචලයට ගන්න සුදු ලපේට නැත්නම් හරියටම ආස්වාද ප්‍රසාරයෙන් නමුතර කයෙහි දැනෙන මේ හිරිවැටීම් ලක්ෂණ සතියෙම ආඩම්බරයක් සතියෙම ප්‍රතිඵලයක් එතෙන් සතියෙම ක්‍රියාකාරකමක් ඒ නිසා ඒක භවනා කරනවා කියලා කිව්වොත් සතිය නිකන් මුසුප් වෙනවා. මේ මම මේ අමාරුවෙන් හම්බ කරලා දුන්නට යෝගාවචරය මට ලකුණු දාන්නේ මම වැරද්දුවයි කියලා කියනවා. ඒ නිසා ඒක හොඳ නෑ. ඒක හොඳම සතිය නෙවෙයි නමුත් නැති සතියට වැඩිය සතිය නැති වුණාට වැඩිය යම් ප්‍රමාණයක් මේකේ තියෙනවා කියලා ඒ ඒතරතු දාන්න වර්තාවට පුළුවන් තරම් දාන්න නමුත් අසතියෙන් කියන එක හිතන්න යන්න එපා. ඉච්චර හදිස්සි වෙන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්ස මට සිද්ගත් භාවනාව වන්නේ සක්මන් භාවනාවයි. එය වැඩිමේදී මට මුලින්ම ඉදිරියට තබන කකුලට එනම් දකුණු කකුලට බරක් දැනුනි. ඉන්පසු මට මගේ පාදයට පෑගෙන වැලිවලත් අනික් අයගේ පාදයට පෑගෙන වැලිවලටත් ශබ්දය වෙන වෙනම ඇසුනි. තවද මට වැලිමලුවේ තිබූ වැලිවල රළු බව හා සිනිඳු බවද දැනුනි. එය හඳුනා ගැනීමට හැකි වුණේ සිනිඳු වැලි පෑගෙන විට සැහැල්ලුවක් සහ රළු වැලි පෑගෙන විට සියුම් වේදනාවක්ද දැනුණු නිසාය. පොළවේ තිබූ පහත් තැන්ද මට හඳුනා ගැනීමට හැකිවිය. තවදුරටත් සක්මන් කරන විට තැනක සිසිල් බවක්ද තවත් තැනක උණුසුම් බවක්ද දැන ගැනීමට හැකි විය. පියවර 30ක් පමණ සක්මන් කරන විට මගේ සිතට සිතුවිලි ගලා එන්නට විය. මම එවිට ස්වාමින් වහන්සේ කියා දුන් මම දැන් මෙතන මම ඇවිදිමින් ඉන්නේ ඉඳගෙන නෙවෙයි ඉන්නේ යන වචන මගේ සවනට වැකුණි. මම එම වචන සිතන විට මගේ අඩි ශබ්දය මට ඇහෙන්නට විය. එවිට මට තේරුම් ගියේ නැවතත් මම සතිය වැඩිවීමට පටන්ගෙන ඇති බවය. ඉන්පසු මගේ කකුලට බරක් දැනුණු විට එම බර දැනුණු කකුලේ දනිස් පොල් කට්ටට ඉස්සෙන බවත් බර අඩු වුණ විට දනිස් පොල් කට්ට පහතට යන බවත් දැනුනි. තවද මගේ සිතට සිතුවිලි ගලා ආ විට මගේ ඔළුවට විශාල බරක් දැනුනි. නමුත් එය අමතක කර නැවත සක්මන් කරන විට එම බර අඩු මෙන් දැනුනි. තවද මම හැරෙන විට ඇට බිඳෙන ශබ්දයේද ඇසුනි. සක්මන් කර අවසන් වූ විට හිතටත් ගතටත් මහත් සැහැල්ලුවක් දැනුනි. ප්‍රශ්නය මෙම සක්මන් භාවනාව අපට ගමන් බිමන් යාමේදී උදාහරණයක් ලෙස පාසල් යාමේදී හා ඒමේදී සපත්තු හෝ සෙරෙප්පු දමාගෙන කළ හැකිද කරුණාවෙන් පහදා දෙන්න. ඔයතරම සපත්තු සෙරෙප්පු දැම්මත් පයර දැනෙන දැනීම විඳීම අවධානය යොමු කරන්න යනවනම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් එතකොට නිකන් කකුල් දෙක හිර කරලා තිබ්බා වගේ. එනිසා හුඟක් වෙලාවට කය මේ পায় අපිට සහයෝගය දක්වන්නේ අනිදැල්ලේ ඉන්නකොට තමයි. ඒකත් හොඳටම තියෙන්නේ වැලි මළුවේ තමයි. ඉතින් සායකින් පුරුදු කරලා පස්සේ බලන්න සපත්තු දැම්මත් මේස් දාලා තිබ්බත් යම් ප්‍රමාණයකට ගන්න පුළුවන්. අර තරම් 100%ක්ම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් පාවිච්චි කරන්න. එතකොට වෙන්නේ සක්මන් මළුවක තනි තලාවක වංගු නැත්තනක යනවා නෙවෙයි. වලගොඩලි තියෙනවා, වංගු තියෙනවා, සීමාව කොච්චරද දන්නේ යනකොටත් අර සක්මණේ ආනිසංශ ටිකක් ගන්න පුළුවන්. අන්නේ විදිහට ටික ටික ටික ටික නිකම්ම ඉන්නට වැඩිය යම් ප්‍රමාණයක් හොඳයි කියලා. ඒ නිසා අපි සතිපාසලේ අඟහරු ආදා රචනාවල ලියනවා සතියින් යුක්තව ගමන් කිරීම කියලා. ඇවිදීම. එතකොට බලනවා අපි එතකොට සක්මම ලෝක නෙවෙයිනේ කරන්නේ ඉස්කෝලේ ගිහිල්ලා එන වෙලාවක වෙන ගමනක් යන වෙලාවේ බලනකොට තියෙනවා මේ කකුලෙන් ලැබෙන sannivedana තේරුම්ට පටන් අරගත්තොත් পায় වදිනවා අඩුයි උලුක්කු වෙනවා අඩුයි পায়ට වෙහෙස අඩුයි අපිට ගොඩක් වෙලාට পায় වැදෙනවා නම් পায় උලුක්කු වෙනවා නම් ඒලාදී අපි পায় ගැන හැඟීමක් නැතුව යෑම නිසා තමයි අපිට ඒ කරදර වෙලා තියෙන්නේ ඒ නිසා හොඳට මේක බැලුවොත් තේරෙන පටන් අරගනි මේ পায় පුදුමාකාර සේවයක් කරනවා අපි යනකොට ඒක ස්පර්ශකයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා බර ගන්නවා ගත්ත බර තියේදී හැරවීමක් කරන්න පුළුවන් යාට මේක සාමාන්‍යයෙන් දණ්ඩකට කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ මෙතන කකුලේ 69ක් එක මතයක ගොඩ නැගිලා තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. ඒක මේ අස්වැයේගේ වැඩ කරන හැටි, අලියේගේ වැඩ කරන හැටි, බරෝසුලන කෙනෙක්ගේ වැඩ කරන හැටි බැලුවොත් එහෙම අපි හිතන්නේ මෙතන මේ පොඩි වර්ගාංගල් 10කවත් නැති ප්‍රමාණයක් හරහා ගත්තොත් කිලෝ 70ක් උස්සනවා. මගේ බර කිලෝ 70 නම් තනි කකුලක මෙහෙම දීලා ඉන්නවා කියලා කියන්නේ මේ වල්ලු කරට පුදුම ඒක ඇවිල්ලා මේ කකුලට පතුරවලා දෙනවා ওই තියෙන ඇට ටිකේ ඇට සැකිලි කියලා බලන්න ඒ ඇන ඇට දෙකෙන් කූරු දෙකක් එන්නේ උඩින් ඒක තමයි මේ කිලෝ 70 තියෙන්නේ ඒක බෙදලා දෙනවා පතුලට ඊට පස්සේ ඌවා ඇඟිලි වල ඇට දක්වා ගෙනියලා විශාල ප්‍රදේශයක ශේෂ්ඨඵලෙ වැඩි කිරීමේ දරා ගන්න. ඒ ශේෂ්ඨඵලය කූඹියගේ බලන්න ඒකේ තියෙන කොක්කක්. එයා යනකොට කොක්කක් ගහ ගහ යන්නේ කඳුනගෙන කෙනෙක් කොක්කක් ගහගෙන යනවා ගියක පැතිරලා නැහැ. අලියාගේ කෙලින්ම කූර හිටලා තියෙන්නේ. අශ්වයාගෙත් එහෙම කූර හිටලා තියෙන්නේ. රිල වගේ ගොඩාක් දික් වෙලා කකුල් මෙහෙම නමපුවාම අත්ත අල්ලන්න පුළුවන්. ඒකට අත් දෙකෙමුත් අල්ලන්න පුළුවන්, කකුල් දෙකෙමුත් අල්ලන්න පුළුවන්. එතකොට එයා පනින්නේ අපි වගේ කල්පනා කරලා නෙමෙයි. අතට අහුණත් කකුලට අහුණත් අල්ලනවා. ඉතින් මේ මේ ස්පර්ශක වශයෙන් වැඩ කරනවා, බර සම්ප්‍රේෂණය කරනවා. ඒ කටයුතු දිහා බලනකොට අපි කකුල් දෙක සලකනවා මදි කියලා හිතනවා. ඉතින් මේ නරියෙක් හරි කොටියෙක් හරි පිටිපැන්ට එලෙවොත් හාව පිම්මේ පැනලා ගිහලා කකුල් දෙක ලෙව කකා වඳිනලු අනේ උඹට පින් සිද්දෙන්න මම බේරුණයි කියලා කකුල් ලෙව කනවලු. කකුල් දෙකට සලකන්නේ නැතුව කරන්න බෑ කියලා. මුවෙක් වතුරට බහලා බලනකොට හුද්දට අන්තට්ටු තියෙන මුවෙක් ඌට තෙන්නළු වතුරේ බලනකොට ඌගේ ලස්සන මූණයි ලස්සන අන්තට්ටු දෙකුයි තියලා බලනකොට කකුල් දෙක දැක්කලු ජරාවට ගැරඩිය හතර දෙනෙක් වගේ. ඌට හිතනවලු චික්කේ මෙච්චර ලස්සන ඔළුවක් සහ අඟක් තියෙන මට මහා කැත්ත කකුල් හතරක් තියෙන්නේ කී කියා මූ කකුල් ගැන කනගාටුලා ඉන්න වෙලාවේදී පාට කොටිය පැනනවා. දැන් මූ කකුල් දෙකට වැඳ වැඳ දුවනවලු. වැඳ වැඳ දුවනකොට අර අන්තට්ටු හිර වුණානු ගහක. කොටි ඇවිල්ලා කෑවලු. ඔය කකුල් දෙක නිසා බේරෙන්න පුළුවන් ලස්සන අන්තට්ටු නිසා පඳුරක් අස්සේ යන්න බෑ කොටු වෙනවා. ඒ නිසා කකුල් දෙකේ වටිනාකම දන්නවනම් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා ඒ ගියාම අපේ සංඝවංශිකව හරියට ලෙඩ වෙනවා. කියනවා ලංකාවේ මිනිස්සුන්ට ඔළුවේ තෙල් ගන්න තේරෙනවලු. කකුලට සලකන්න දන්නේ නැහැ. බුරුම ජාතිකයට අවුරුද්ද එක වර්ෂා කාලයයි තියෙන ඉතාම කරකසයි පොළොව. උෂ්ණේ ආවම දිගටම උෂ්ණ. වයින් ආවොත් දිගටම වහිනවා. මේ මිනිස්සු පුදුම විදියට කකුල් දෙකට සලකනවා. කවදාවත් සිමෙන්ති පාගන්නේ නැහැ. කවදා ඒක වහ කියලා කියන්නේ. ඒ වගේම ඒක ලෑලි දාලා හදාගන්නේ ඒකේ තමයි ඉන්නේ. ඉතින් මේ මිනිස්සු හරි පුදුම ඒ කර්කස ජීවිතේ බේරිලා ඉන්නේ කකුල් දෙකට සලකන නිසා. ඒ නිසා හොඳට නිතරම කකුල් දෙක වියලිව සලකලා තියාගෙන ඉන්නවනම් පුදුම සෞඛ්‍යයක් තියෙනවා. සපත්තු සෙරප්ප දැම්මට ඒක එන්නේ නැහැ. මොකද ඒකට ඒකට තැම්බින් ගතියක් එනවා, කෘත්‍රිම ගතියක් එනවා. ඒක නිසා අපේ ඉස්සර පැරැන්නෝ කඳුඩ ජීවත් උනේ පල්ලෙහාට එන්න ඕන දරගෙනියන්න. පල්ලෙහාට ගෙනියන්න වතුර ගෙනියන්නේ. දරදී අදිනකොට ඉහළට පහළට යනකොට යන්නේ ගල් පඩියල කකුල් තිය. ගල් ගල් සිමෙන්ති ගල් පඩි නෙවෙයි. ඉතින් විවිධ තලවලට විවිධ හැඩතල විවිධ බරගත්ත නිසා ඒගොල්ලෝ දීර්ඝායුෂයි. ඔය රුසියාවේ අසර්බයිජාන් ප්‍රාන්තේ තමයි වැඩිම වයසක ඇත්තෝ ජීවත් වෙන්නේ සීතයි. හැබැයි හැමදාම කන්දපල්ලමට එන්න ඕනේ වත් දරගෙන යන්න. කන්දපල්ලමට එන්න ඕනේ වතුර ගෙනියන්න. කඳු නගිනකොට ඔක්කොම ලැබෙනවා. ඉතින් නිසා අද හුඟක් අපි අද තියෙන නව මේ ශිෂ්ටාචාරය නිසා මේ සිමෙන්ති පොළ පාවිච්චිය මේ තාරපාර පාවිච්චිය සහ මේ કෘතිම සවත්තු සරපු ගති නිසා අපේ පය පොළොයට වදිනවලුයි. මේ පොළොමහි කාන්තාව කියලා කියන්නේ විශාල ශක්තියක්. විශාල ඉලෙක්ට්‍රොනික ශක්තියක්. නිතරම පය ඇවිදිනවා නම් පොළොව මේ සම්බන්ධ කරගෙන අපිට තේරෙන පටන් අරගනි මේ පය කරන සේවය කොච්චරද කියලා කොටියකින් බේරුණාට පස්සේ හාවා ගිහිල්ලා කකුල් දෙක ලෙව කන්න වගේ තක්මන් කරනකොට හිතෙනවා වැඳලා මදි කියලා. බුදුරජාණන් වහන්සේ විතරයි ශාස්ත්‍රුන් වහන්සේලා අතර මේක දැකපු එකම ශාස්ත්‍රුන් වහන්සේ. මේ සක්මන් භාවනාව සහ পায় ව්‍යායාම කිරීමෙන් ක්‍රියාවත් කිරීමෙන් ඇඟට පණේ නැටි ඒ නිසා සර්වචන් වහන්සේ වස් කාලෙන් පස්සේ මාස 9ක් සංචාරයට පෙළඹෙනවනම් දීඝ සංචා දීඝ මග්ග කියලා කියනවා අන්තිම සුමාන දෙකේ විතර වැඩියෙන් සක්මන් කරනවා. සක්මන් කරනකොට ශරීරය හැදෙනවා දිග මගකට දීර්ඝ අභියෝගයකට මුහුණ දෙන්න. ඒ වගේම උෂ්ණ පරිසරයක ඉඳලා සීත පරිසරයට යනවනම් සක්මන් ටිකක් වැඩි කරනවා. ඒක නිකන් විටමින් B12 ඉන්ජෙක්ෂන් එක වගේ දුන්නාට පස්සේ ඇඟ හැඩ ගැහෙන පුරුදු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ සක් කකුලෙන් මේ හොයලා තියෙන විස්තර හොඳයි. තවදුරටත් බලාගනිමින් පුළුවන් තරම් ඒක දිහා බැලුවොත් එදිනදා ජීවිතයේ සාමාන්‍යයෙන් යනකොට එනකොට වුණත් සක්මනක් කරගන්න පුළුවන්. ඒක පුරුදු කරගත්තොත් පයින් අවිද බය දහසටි කියලා අපිට කතාවක් තියෙන. ඒ වගේ තේරෙන්න පටන් අරගනි මේ යාන වාහන වල යනවට වැඩිය ඒ පයින් යෑමේ ලොකු බෞසුත භාවයකුත් ලැබෙන. ගෞරවනීය ස්වාමින්වහන්ස භාවනා කරන විට උරහිස පල්ලෙහාට වැටීම සාමාන්‍ය දෙයක්ද? බලන්න එහෙම වුණාම ඒ පහලට වැටලා නැත්නම් උරේස උස්සගෙන ඉන්න සහ වැක්කෙන ස්වරූපය ආපම කොයි එකද Tamanට සත්‍ය පවත්තන්න ලේසි කියලා. හොඳට මෙහෙම අත් දෙක බැඳගෙන උරේස ඉස්සිලා තියෙන ලාද නැත්නම් සක්මන් කරන මේවා මේ අත් දෙක බර අත් දෙකේ බර දැනෙනවා. ඉතින් මේ කෙනාගෙන් මම අහුවොත් කැමතිද කට උත්තරයක් දෙන්න. තමයි හුඟක් අවදියෙන් ඉන්නේ. හුඟක් සතියේ තියෙන්නේ. මුගක් කය ගැන අවබෝධය තියෙන්නේ পায় අත් දෙක එල්ල වැටිලා බර දැන්න වෙලාවේදීද එහෙම නැත්නම් මේ ආයාසයෙන් හොඳට උස්සගෙන ඉන්න වෙලාවදී කියලා හවොත් කැමැතිද එළියපෙක නා මේ තභාවට Tamange අත්දැකීම පොඩ්ඩක් හෙලි කරන්න. කැමැතිද එළියපෙක කනකට උත්තර දෙන්න? එහෙම නැත්නම් මං ඉල්ලා හිටනවා ඒ දැනෙන වෙහෙස දැනෙන පහසුව සතියට බලපාන්නේ කොහොමද කියන වචන තමයි අපිට වැදගත් වෙන්නේ. අනිත් දවසේ ලියනකොට ලියන්න අවස්ථාවක් ලැබුණොත් හොඳ නරක පිටකිනකොට මනින්න පුළුවන් වෙන්නේ Taman ඒක Tamanට ඒකෙන් ලැබිච්ච සතියට ලැබිච්ච සම්බන්ධීකරණේ සත්‍ය ඇතිවීම වැඩිවීම විස්තරේ නැත්තම් කෙනෙකුට කියන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි කල් දානවා. පින්වත් ස්වාමින් වහන්ස චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීමට කරන උත්සාහයේදී තමා තුළ පවතින අකුසල කෙලෙස් කඩා ගැනීමට වැඩියෙන්ම උපකාරී වන්නේ භාවනා කිරීමෙන් ලැබෙන සතිය දියුණු කිරීමට කරන උත්සාහය තුලින්ද සූත්‍ර හා දේශනාවලින් ලැබෙන දැනුම තමා තුළටගෙන කෙලෙස් නැති කර ගැනීමට ගන්නා උත්සාහය තුලින්දයි අනුකම්පාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේ පස්සේ කියපු ඒ සූත්‍ර සාකච්ඡා කරලා ගැනීමට අපි කියනවා සුතමේ ඥානය කියලා. පොතේ දැනුම කියලා. ඒක තියෙන කෙනා තමයි ඒ දැනුම තියෙන කෙනා විතරයි භාවනා කරන්නේ. ওই දෙක මැද තමයි චින්තාමේ ඥාන තියෙන්නේ. සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන. ඉතින් ඒ ඥාත පරිඥා, චීර්ණ පරිඥා, පහන පරිඥා කියලා මේකෙන් කෘත්‍ය තුනක් කරනවා. අහනකොට බණ අහනකොට සූත්‍ර කියවන තියෙනවා මම මලඟ බව්වගයක් තියෙනවා. නරක වැඩක් ගත්තා. අකුසල තියෙන ඒක නිසායි දුක් විඳින කියලා අහනවා. ඉතින් තීරණ පරිඥාය ඥාත චින්තාමය ඥාන තීරණ පරිඥා කියන මේක මට මේක හොඳයි. මේක මට නැති කරන්න පුළුවන්. මම මේක සඳහා ශික්ෂාගාරක වෙනක වටිනවලු. මම මේක කරන එක හොඳද කියලා තමන්ම පුංචි උනත් කමන්නේ වැඩි උනත් කමන්නේ තමයි විනිශ්චය කරන්න ඕනේ. ඒක තීරණ පරිඥාව. ඊට පස්සේ ඒ ඊට පස්සේ ප්‍රයත්න කරන්න. ඒකට කියන කුසල ඡන්දේ ඊට පස්සේ භාවනා කරනවා සීලේ සමාධි ප්‍රඥා වශයෙන් වඩනවා. එතකොට තමයි තේරෙන්න ඕනේ මේ අහපු දේ මම හරියට හිතපු දේ දැන් ක්‍රියාත්මක වෙනවා. වෙන නිසා නෝපන්න කුසල නෝපදනේ මට්ටමේ පළවෙනිම මේ සතර සම්‍යක් ප්‍රදාන විරේ පළවෙනිම එක නූපන් අකුසල් නොයිපද වීමේ කටයුත්ත කරන සතිය තිය ඇති කරුවට පස්සේ ඒ සතිය පවත්වන්න පුළුවන්. පැවැත්වුවොත් ඊගා චිත්තක්ෂණේ කෙලෙස් වෙන්නේ ඊට පස්සේ හිතේ දැනට ඇතිලා තියෙන කෙලෙස් ටික පේන්න පටන් ගන්නවා. ඒ දෙක තමයි ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ ආධුනිකයගේ ගමන් මාර්ගය. ඊට පස්සේ තමයි කුසලයේ මොකක්ද කියලා තේරෙන්නේ. ඊට පස්සේ තමයි මේ කුසලයේ දියුණු කිරීම කරන්නේ. ඒ නිසා ඉස්සල්ලාම යෝගාවචරයා මේ භාවනාමය වශයෙන් කරන්නේ දැනට කුසල් අකුසල් ඉපදෙලා නැති පිරිසුදු කරගත්ත සතිචිත්තක්ෂණය ක්ෂණ ක්ෂණ මාත්‍රාව දිගට පැවැත්වීමට කටයුතු කිරීමෙන් ඉස්සර පව් කරත් දැන් පව් නොකරන අකුසල් නොකරන තැනට යන්න පුළුවන් කියලා අහපු දේ Taman තුලින් අත්දකින්නකොට තමයි ඔය චතුරාර්ය සත්‍යයට වගේ ප්‍රායෝගික පැත්තට යන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ සෑම මොහොතකම අනිත්‍ය භාවනාවක යෙදීමෙන් නිතර පුහුණු කිරීමෙන් ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකක් ලබාගත හැකි බවට අසා ඇත්තෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අප ගැන අනුකම්පාවෙන් එය පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. අපි කියනවා ඒ වෙනකොට අනිත්‍ය මෙනෙහි කරන වෙනකොට සතිය තියාගන්න. එතකොට අපි වැඩමුළුවට සමාන්තරව යනවා සංකීර්ණ භාවිකුත් නැහැ. මේක හරි වැරදි නෙක නෙවෙයි මං කියන්නේ. Taman වර්තමානට හිත එළඹ සිටීමේ ප්‍රාණිසන්ත පහම ලැබෙනවා. එනිසා අපි දන්න ක්‍රමෙම යනවා. වෙන ඒව හොයන්නේ ඔක හරි වැරදි බලන එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා සතියෙන් ඔය හැම එකටම දොර අරනවා. ඒ නිසා උත්සාහ කරලා බලන්න මේ වැඩමුළුවේදී තමන් කරන දේ මගේ කරලා නොලැබිච්ච දෙයක් නා වෙන තියෙන දෙයක් ගන්න කිව්වොත් මේ සංකර වෙනවා. පුළුවන් තරම් සතිමත් වෙන්න බලන්න. එතකොට බලාපොරොත්තු වෙන ආනිසංස ලැබේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ how frequently should we meditate to become extremely mindful at home 24 hours, just enough. Each and every moment you have to be mindful. Or otherwise, don't ask the how many thought moments I must be unmindful that I will not appreciate. Each and every moment is mindful moment. In Sri Lanka, we sell tea, therefore we, we says, any time is tea time. Then people will drink more and more tea, so we will get enough economic gains. So every time is mindful time. So you have to you have to go simply 24 hours. Venerable sir, when your mind drifts elsewhere while meditating, it is normal to use force to bring your mind back to the present moment at times you may have to over extra exert yourself to just keep your mind in one place. My question is whether using too much force to remain in the present is right or wrong. Uh, more before exerting, you must understand something wrong somewhere. Or you must understand unmindfulness. Or you must understand bewildering mind. We must understand forgetful mind. That understanding is more powerful than your striving to pull it back. So therefore your seeing, understanding, unmindfulness is a very, very powerful tool. Only the repercussion is if you get regret, you are the loser. Without the regretting, just understand mind is unmindful. Then only you can say by force or automatically whether the mind will come back home. So most important thing is before solving the sum, you have to read the sum. Again and again understand the sum. And then start writing, answering or solving the sum. So therefore understanding that I am not mindful, it's a very great achievement. Only thing you have to do away with is don't regret about don't be inferior to understand that I am unmindful and that itself is a power. So that understanding create kind of a moral shame and the moral fear and then mind naturally will come back. So therefore uh, exerting or forceful bringing back uh, all these things are yes but most important primary thing is understanding that I am not mindful, no one can help you for that. You are the very person on the spot that understands something wrong somewhere. I am not mindful, but still I am not worried. That is called power of mindfulness. Venerable sir, my sitting meditation when I start, I focus on my posture first. Then I notice my breath. I can feel the in breath and the out breath. The in breath is cooled and the out breath touches the upper lips. Sometimes the out breath is shaky, but the in breath is more straight. Thank you for your advice, Swamin Mahansa. I tried the walking meditation on the sand today for the first time and I found it comfortable and effective. I started by going left, right and enjoy the touch of the sand more than the carpet or the tile. Thank you. So the early part in the breath, when you see the breath, there are two dimension, the shape and the manner. The manner is the one, it is shaky, is wavy, is very starts, fast start and then slowly coming down. Or oh, slowly start and fast coming down. These are called manners. Others we call shapes. We see the breath as something uh, a thread-like or plank-like. Many, many shapes, um, many, many things are there. Everything come under the shape and the manner. So more you familiarize your breath, more you associate the breath, you see it is changing many shapes. It's changing many facets, many manners. Each and everything is valid. More you see shapes, more you see manners, that means you become more and more close to the breath. So therefore, this is a very good start. Sometimes it's shaky, out breath. In breath is calm, and uh, sometimes it is like a waves, sound like uh, steady. These are called manners. So manners are very advanced observation than the shapes. Shape, manner, natural characteristic in the three stages. So this is a very good start. Observe more and more manners, put into the report and more you see, next time your mind will be very mobile, uh, uh, energized. I see all the manners. So much so, you will forget about all the other worries. So much so, you are observing the breath uh, in such a way, so much of manners, so you, that is called plunging into the object, penetrating into the object, so that all the rest of the worries will be going out walking meditation, uh, sand bed or a walking path is a luxury for a meditation center. You can see many meditation centers are there, they are not doing walking meditation or they don't have walking paths. And we in Sri Lanka, we in Nissaranamade very proud about our introduction of uh, walking meditation and the introduction of the sand beds. And if the forest department is allowing, we are ready to open up more. But not a single person in the forest department understands walking meditation. What to do? They ask, what, what are you doing, this uh, disturbing the sand and all the sand? Oh, when I am going to say walking meditation, they say, we don't know. This is a Buddhist Sri Lankan, but they don't know. So when you, if you are planning at any time to put up a house, ask the architect to have a walking path, indoor, outdoor. Definitely, that will help release a lot of your problems. Arthritis problems, uh, appetite, sleeping disorders, and many, many things. So therefore, taste it as much as possible whenever there is no rain use for sand bed it's a, it's a really a uh, down to earth kind of exercise and you feel buddha how practical he is as and when you walk on the walking path sand bed and feel each and every crispy uh, footprint you are making completely fresh rejuvenating good that remarks we welcome ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න එපමණයි. එහෙත් බොහෝ දිනාගේ ඉල්ලීමක් තියෙනවා ඔබ වහන්සේ හෙට වැඩ නොසිටින නිසා මේ ලියපු කවි එකක් දෙකක් හරි ඔබ වහන්සේට ඇහෙන්න කියන්න ඕනේ කියලා. අද මට හම්බුණා කවි පන්තියක් මං කව ඩිලාට ගෙනත් දෙන්නයි කියලා. මේ ගිය පාර තිබුණා මේ පල්ලේගම ඉස්කෝලේයි වේරාර ඉස්කෝලේ ඉස්කෝල දෙකේ ළමයි ටිකයි ගුරුවරුයි දෙමාපියෝ ඇවිල්ලා. ඉතින් කවිණියක් නැති නිසා මං කවිපදි තුනක් දීලා හතරවෙනි එක ලියන්න කිව්වා. හොඳම පාසල ළඟම පාසල සති පාසල හතරවෙනි පදේ ලියන්න. ඉතින් අද හම්බුණා තරංග ගෙනත් දුන්නා ශ්‍රේෂ්ඨතම පාසල අපේම පාසල උතුම්ම පාසල කිය කිය හතරවෙනි පදේ දාලා කවි පන්තියක්. ඒ කියන්නේ මගේ පණිවිඩය දෙයිලා තියෙනවා. ඒ නිසා මම ආසාවෙන් ඉල්ලා ඉන්න බෑ කවි කියවන්නේ හේමන්ත මහත්තයා නේ. ගොරෝසු කටහඬ එපා. කවුද කවුද කැමති කවි කියන්නේ? ආ මරු ඔය ළමා කටහඬ හරි ෂෝක් මේ මේ ගොරෝසු උනාට පස්සේ මේ උගුරුදන්න කැඩිච්ච කට්ටිය ගන්නම දෙයක් නැහැ. කවුද කැමති කවි කවියක් කියන්නේ? අවසරයි ගෞරවනීය සාමින් වහන්සේගෙන්ද සියලු දෙනාගෙන්ද අවසරයි නිස්සන්න වනය නිස්සරණ වනය බොහොම සුන්දරය නිස්සරණ යන වචනයේ අරුත නිවනය නිශ්චල සුන්දර පරිසරයක් ඇතය ගමටත් ආඩම්බරයක් බව හැඟය වනයේ මැද හරීම සුන්දරයි ගස්වැල් වලින් පිරී ඇතැයි වන සතුන්ගෙන්ද පිරී ඇතැයි ඇලදොල ගංගා වලින්ද සමන්විතයි නිස්සරණ වනයට එන සියලු දෙනා එම වනය දැක සතුටට පත් වේවි එම භූමිය ආරක්ෂා කිරීමට අප සැම දෙනාගේ යුතුයකමකි සැම විට ස්වභාවයෙන් අපහට බුනුදායාද අප සැම විට රැක ගනිමු දායාද පරිසර රැක ගැනීම අපේ යුතුයකමකි පරිසරය රැකුමෙන් ගම සුන්දරය ස්තුති ඔයගේ මේ සතිය ගැන එච්චරම ප්‍රධාන වශයෙන් ලියවිලා නැහැ. ඔකට පදයක් දෙකක් දාන්න ඕනේ. නිස්සාරණ වලින් සති සුමුදත් එනවා කියන්නේ. ඒකට දවස් 7ක් විතර ගිහිල්ලා සතිය ඉගෙන ගන්න කියලා. දවස් හතක් යනකොට සතියක් හැදෙනවනේ. දවස් හතක්වත් අඩු ගන්න ගිහිල්ලා සතිය ඉගෙන ගන්න කියලා කවියක් තව ලියලා දාන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ආරණ්‍යයේ සතිපාසලක් තිබුණාය. සතිපාසලට රම ඉන්දස එනවාය. ළමයින් සැම භාවනාව කෙරුවාය භාවනාවේ උපරිම ඵල නෙළුවාය භාවනාව සියලු දෙනා ඉගෙන ගමු භාවනාවේ උපරිම ඵල නෙලා ගමු සතිය කියන වචනය අපි සිතට ගමු සතිය තියෙන අයගේ ජීවිතේ සතුටින් ගත කරමු භාවනාව සියලු දෙනා පුරුදු වෙමු. භාවනාව සැමදා අප සිදු කරමු. සැමටම අපි භාවනාව කියා දෙමු. හොඳ සතිමත් පිරිසක් ගොඩනගමු. සාදු සාදු රාසලේ භාවනාව කියා දෙන මුල් ගුරුවරු රාසිය අප හට සිටින ඒ ගුරුවරු සැමදා අප හා එකට සිටියොත් ඒ දවස අපට හොඳය. නිස්සන්න වනයේ තිබෙන සුන්දර පරිසරය විඳිමින අප සැම භාවනා කරන සුන්දර තැනත් මේක සඳුදා තියෙන සතිපාසලට ළමයින් දැස සහභාගී වෙනවාය ඒ ළමයින් රැසම සතිය දියුණු කරයි නිසකය නිස්සන්න වනය හරි සුන්දරය එහි සිටින ස්වාමීන් වහන්සේලා හොඳමය ස්වාමීන් වහන්සේලා අපට කියා දෙනවා සතිය ගැන දෙකන පහසු නම් ඒත් කමන්නේ. හිට වුණාත් කමන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස සතිය නැමැති වචනය මට ඇසුණු විට එහි අරුතයයි පසක් උනේ මේ අපට මනා සිහිය යන අර්ථය යෙදුණු විට ඒ අයුරින් වැඩ කෙරුමට හැකි විය අපට පාසල් යන විටත් සිහියෙන් ඇවිද යමු ගුරු ඕවදන් නිසි අයුරින් පිළිගනිමු පවසන විෂයෙහි පමණක් සිත තබමු ඉගෙනීමත් ඒ ලෙසටම කර ගනිමු. බවුන් වඩන්නට මා අසුනේ හිඳ ගතිමි. ආශ්වාසයෙන් උදරය පිම්බුනෙමි. පාශ්වාසයෙන් උදරය හැකිලුනෙමි. මේ සියල්ල පාරයන්කෙදි මට සිදු උනේමි. පාසල් අධ්‍යාපනයේ යෙදෙන විට, gedara dore වැඩපළවල යෙදෙන විට, ඇවිදීමෙන් විවේකය ගත කරන විට සතිය දියුණු කරගත හැක එවිට ස්තුති. හොඳයි. ඒක හොඳත් එල්ල වෙලා තියෙනවා මාතෘකාව. අවසරයි ස්වාමින් වහන්සේ. පාලි බසින් සාරති යනේදී ඇති සිංහල තේරුම සතියයි යොදා ඇති. එදිනෙදා ජීවිතයේ සතියෙන් යොදා ඇති ගන්නා අයුරු විමසාලා බලමු අපි. ආදුනිකයෙකු ලෙස මට මේ අත්දැකීමේ වැල්වැනි සිත හැම විට හැම තැන දුවති. කෙසේ නමුදු වෙරේ යොදා නැවත ගමි. ඒ මොහොතේ ලැබෙන සුවය සහනයකි. පුද්ගල හැසිරීමද ධන පරිභෝජනද අවට සමාජයේ ඉගෙනුම් කටයුතුද වැරදි වැරද්ද දැක එය නිවැරදි කිරීමද සතිය වඩන පුද්ගලයා තුල සතිය එදිනෙදා කාර්ය බහුල ජීවිතයේ සතිය යොදා ගැනීම නම් අපහසු වේ. හැකි විටකදී නිති සිහියෙන් ක්‍රියා කරලා සතිය දියුණු කරගමු අපි සියලු දෙනා. සතිය යන්න කුමක්ද අදහස් කරමු යමක් කරන විට ඒ ගැන පමණක් සිතමු අනික් සියලු දේ මදකට පසකින් තබමු එළඹි නුවණකින් සමවිත වැඩ කරමු වර්තමාන සියලු දෙනා දෙනමින් පිරිපුන් වූවද දයාව කරුණාව අතින් අන්තිම බිඳුවේම ඇත. නමුත් අද සමාජයක දැනුම පමණ උන්නව ජය මග දයාව කරුණා ගුණයේද ප්‍රගුණ කිරීම කළ යුතුයමය. ඉපරේ යොදා සතියම පිහි සිටිය විටදී එවිට අපිත් ගුණ නුවණින් පිරී ඇති. අධ්‍යාපන කටයුතු කරගෙන යද්දී සතිය පිහිටවීම සාධකයක් වෙති. ආ සාදු උත්සාහය බොහොම වටිනවා. අවසරයි ස්වාමී වහන්සේ පිනිබිඳු මිනිමුතු මෙන් දිදුලන උදයේ සතිබර දවස ආරම්භන මේ උදෑසනේ අප සැම දෙනා සිල්වත් වන උදෑසනේ යමු අපි පිය නගාසත් සින්නුදෑසනේ මහවන බිමක ගහ කොළල දොළ අතරින් පෙනෙනා මේ සුන්දර කෙත්වතු අතරින් අතිරමණීය ගිරි ශිකර දතුරු අතරින් පෙනුනේ මාහට එහි සුන්දර තුරු ගොමු අතරින් මනහර කුසුම් පිපෙනා මේ වනය තුල සිව්පාසතුන් සිටිනා මේ වනය තුල අප මේ ගෙවන කාලය මේ වනය තුල නිවනට දොර ඇරේවි මේ වනය තුල අප මේ පැමිණියේ නිවනට මගක් සොයා ඒ මග අපට සිහියෙන් යා හැකිය කියා අපේ ලොකු හාමුදුරුවන් අපට හටත් කියා දුන්නයි මේ නිවනට යන මගක් කියා සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනාගේම අවසරයි සතය කියන වචනය මට ඇසුණු විට එය පිළිබඳව දැනගන්නට සිතුනේ මට ක්‍රමයෙන් භාවනාවන් මම වඩනකොට සතය යනු කුමක් දැයි වැට හොනා මට සතිමත් භවේ අනුසස් මට දැනෙනකොට සක්මන් භාවනාවට යොමු නෙමි මම සතියෙන් යුතුව පියවර මම තබන විට දනුනෙමි බොහෝ දේ වෙනදාටත් වැඩිය බවුන් වැඩීමට මම හිඳගත් විට සතිය නිසා කය ගැන වැටුණා මට ක්‍රමයෙන් උඩුකයට සිත යොමු කරන විට සුසුමන් සෙමින් වැටෙනා බව දැනුනේ මට හුස්ම කෙරෙහි අවධානය යොමු කළෙමි එය භාවනාවේ අරමුණ කරගතෙමි සිතවිලි නිසා සංසුන් සිත බිඳ වැටුනේ නැවතත් භාවනාවට සිත යොමු කළෙමි සිහියෙන් බවුන් වඩමින් පිං රැස් කරමු රැස්වන කුසල් දම් තව තව වැඩි කරමු අකුසල් වලට අප සිත් තුල ඉඩ නොදෙමු දුකින් මිදී සසරින් අප එතර වෙමු සාදු සාදු මං කියන ෂුවර් එකට මේ රූපිකාටවත් බෑව වගේ ලියන්න කියලා රූපිකා කවිය කියන ඉවරලා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. gederedi වැඩ කරන විට සතියෙන් කරමු. පාඩම් කරන විට සිහියෙන් කරමු. නිදා ගන්න යන විට සතියෙන්ම යමු කොහේ ගියත් සතියත් අපි රැගෙන යමු ගුරුවරු උගන්වන දේ සතියෙන් අසමු එදිනට નિયમિત දේ සිහියෙන් කරමු සමදා සතිපාසල වෙත පිය නගමු සමවිට සතියෙන් සිටීමට අප සැම පුරුදු වෙමු පළමුව සක්මන් භාවනාව කරන්නෙමු දෙවෙනුව ආනාපාන සති අවනාවක වඩන්නෙමු ඉන්පසු භාවනා කරන විට දැනුණ දේ කියන්නෙමු මෙලෙසින් අප සැම සතිය වඩන්නෙමු එහෙම තමයි තේකවත් තියෙනවද කවි? ඔව් ලිව්වේ කවුද කියලා දන්නේ ලස්සන කවියක් තියෙනවා එකක්. එකපත්. ආ මේ හේමන්ත මහත්තයත් පිරිමිලා මෙතන. <laughs> අවසරයි ස්වාමින් වහන්ස සක්මන් මළුවේ මා සක්මන් කරන විට මාහට දැරුණේ මළුවේ සිසිලස සැම විට වෙන යම් යමක් මාහට ඇසෙන විට මාගේ අවධානය හැරුණි වෙනතකට නැවතක් සක්මනෙහි යෙදුන මම සිත සැහැල්ලු කර සක්මන් කළෙමි මම සක්මන් කරමින් සිටියදී මම මාහට දැනුනේ සතුටකි සෑම විට මාහට සක්මනෙහි දැනුන ලෙස මා සෑම දින හට පැවසුවේ මෙලෙස මාගේ කවි පවසා අවසන් කරනු පිණිස සෑම දෙනගෙන් අවසර ඉල්ලමි මෙලෙස හේමන්ත මහත්තයා කවුද දන්නේ ලියලා තියෙන්නේ ඉඳගෙන සිටින විට හිටගෙන සිටින විට ඇවිදින විටදී නිදියාගෙන සිටින විට කරන කියන දේවල් ගැන සිතන විට සතියම ප්‍රයෝජනවත් වේ සෑම විට තව පුංචි නිසදසක් තියෙනවා ස්වාමින්වහන්සේ සසරෙන් ඊතර වෙන ගමන ස්වාමින් වහන්සේ කියා දෙයි අපට. එවැනි අවස්ථාවල සෙමෙන් සතියෙන් නිහඬව අපි සිටිනු සැම රත්තරන් මෙන් අපට වටින ස්වාමීන් වහන්සේගේ මේ බණ සතියෙන් ඇහුම්කන් දුන් විට නිවන් සම්පත ලැබේ සෑම විට සෙතුමියා දම් සත්මි කවුද? පුතා කිය. කියන්න පුළුවන් නේද? තට්ටු කළ බලන්න තට්ටු කළ බලන්න සමහර තව ලං කරලා කියන්නේ මම දැන් මම දැන් මෙතන සිහි කර හින්දිනේ මිසිහියේ කෙදර දොරද ගිය දේ අලියේ මතකේ මතකින් ගලවෙන්නට යම් යලි එමි මා මෙලෙසේ සිහියයි වැඩිය යුත්තේ අපි සුසුම් පොදී හිමි සඳු ඔබයි අපහට සක්මන පෙන්නූ පය ගැන සිහිය එයි මතකෙට පිය නගනු. සිසිලස දනේ දෙවි දිවියේ අප පා නගනු සමදෙනු ඔබට උරුමයි බව යේනෙවුණු. අයි ආයසරක් කියන්නේ හොඳට හයියෙන් කියන්නේ මයික් එක ලං කරගන්න. මයික් එක ලං කළා කියන්නේ ආයසර මම දැන් මෙතන තව ලං කරන්න මයික් එක තව කටට ලං කරගන්න. සිහි කර හින්දි නෙමෙ සිහියේ ගෙදර දොරද ගිය දේ යලි එයි මතකේ මතකින් ගැලවෙන්නට යලියෙමි මා මෙලෙසේ සිහියයි වැඩිය යුත්තේ අප සුසුම් රොදේ හිමි සඳු ඔබ අයි පහට සක්මන පෙන්වූ පය ගැන සිහිය එයි මතකට පිය නගනු සිසිලස දනේ දිවියේ අප පානගනු සාමින්දනේ ඔබට උරුමයි බව යේනේ. සාදු සාදු සාදු. ඇඟේ සයිස් එකට මං හිතුවා ඔච්චර දැන් ලියන්න බැරි වෙයි කියලා. තව එක කවියක් තියෙනවා. උදෑසනම නැගිට සිදු කරන භාවනාව හිත එක තැනකම තියා ගන්නා දරණ වෑයම. නැති වූ කම්මැලි සිතුවිල්ල පැමිණ සිත වෙනස් කරන්නට දරනා වෑයම. සක්මන් මළුවේ සක්මන් කරන විට සීතල උණුසුමත් මාහට දැනුණ විට හිතුමතේ යන රිලවෙක් පැමිණි විට බිඳ දැමුවේය මගේ වටිනා සතිමත් සිත මේ මම මේ රූපකාර කියන්නේ දැන් මේ කට්ටිය කී දෙනෙක් අටසිල් සමාදන් වෙන්න කැමති වුණාද මේ උපෝ ආජීවට්ටම සීලේ මේ කොච්චර ලස්සනද? මේ මේ චතුමදුර රස බැලුවද ඔක්කොම? හම්බුනේ නැද? ඒ නිසා ඈ ඔ මේගොල්ලෝ දෙන්නේ නැහැ. දුන්නට මම දුන්නට මේ එක එක දේවල් කී කිය දෙන්නේ. අර පොඩි උන්ට දෙන්න ඕනේ. ඒක ලොකු අයටත් හොඳයි. මොකද ඔහොම දුන්නාට පස්සේ අපිට ආයෙ හම්බ වෙනවා. ඒකයි මම එහෙම කරන්නේ. සතු වතුර දෙන්න දෙන්න අපිටත් හම්බ වෙනවා. ඒ නිසා මේ ඉස්සරහට අපි මේ වැඩ සංවිධානය කරනකොට ඒ පුළුවන් තරම් ඒගොල්ලෝ අටසිල් සමාදන් වෙන්න කැමති නම් ඒක උනන්දු කරවන්න ඕනේ. මොකද මේ මේ බුරුමේදී මම දැකලා තියෙනවා මේ පුදුම විදිහට මේ අවුරුදු 8 ඉඳලා 18 දක්වා 500ක් පැවිදි කරා මොනවත් නැහැ ගිලම්පසක් සමාලාට නැහැ. ඉන්නවා. ඒ නිසා අපි ඒ කට්ටියගේ ප්‍රමාණය පුළුවන් තරම් ඒ කට්ටියගේ ඒ ශක්තිය මේ මතු කරලා දෙන්න ගත්තොත් ඔය කවි ලියනකොට පේන්නේ මතු වෙලා එන හැටි ආන්න ඒක ඇති කරලා දෙන්න ඕන. ඒ නිසා ඒ ඒ තොරතුරු ටික අපේ වැඩමුළු අවසානයේ අපි හදන මේ අපේ වැඩමුළු සංවිධානයේ අදහස් මතපන්තර වල පුළුවන් තරම් එකතු කරන්න ඒක හුඟක් වටිනවා අපිත් ඉගෙන ගන්න ගොඩක්. හොඳයි අපි විනාඩි 20ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා කාලෙන් අපිට තව විනාඩි 40ක් කාලයක් තියෙනවා. සක්මන් භාවනා කරන අපි තුනට නැවත රැස් වෙනවා. සක්මන් පරියංක භාවනාවට සම්බන්ධ වෙච්ච ශීර්ෂ දෙනාටම තෙරුවන් සරණයි.